එකතු වෙලා පෙරේදින උදාවන සිදුවේ. පිරිත්තාවම අපට ඒ ආර්යසානික මාර්ගය පිළිබඳ වූ විස්තරය අවසන් කිරීමට පුළුවන් වෙන්නේ. සමහර විටක ඒ සූත්‍රයේ මාත්‍රිකාවට ප්‍රයත දේශනයකින් ඒ සූත්‍රයේ පිළිබඳ කරුණු කියා දෙන්නට පුළුවන්. ඒත් අප දැන් දෙන්න හැටියට තව කීපයක්ම ඒ උපතපත් වෙන අංග අතකින් යුක්ත වූ ආර්ය මාර්ගය පිළිබඳ විස්තර කිරීමටයි කාලය ගත කොට තිබෙනවා. ඒ උපේන්ද්‍රයෙන් බලන විට වික්ති වික්තයි කියලා කියත හැකි මතිකාව බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ඒ චතුරාර්ය සත්‍යයේ විශේෂ සත්‍යයක් තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යය කියන්නේ. ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යය වඩා තමා කෙනෙකු දුක පිළිසිර දැනගන්නේ සමුදය දුරු කරන්නේ නිවන ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ දුක පිළිසිර දැනගැනීම සඳහා සමුදය කියන ඒ දුක් ප්‍රීතිය නිරුද්ධ කිරීම ප්‍රහාණය කිරීම සඳහා ඒ දුක් නිරුද්ධ සාන්ත ප්‍රයෝගයේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කර ගැනීම සඳහා කළ යුතු තිබෙන එකම දේ නම් ආර්ය ශ්‍රාන්තික මාර්ගය වන නිසා ආර්ය ශ්‍රාන්තික මාර්ගය පිළිබඳ විස්තර දැන ගැනීම සඳහා ඒකා දීර්ඝ කාලයක් ගත කිරීම වූ වරදක් නොවේ කියන එකයි මා සලකන්නේ. දැන් අද පසුගිය දිනේ විස්තර කළේ සම්මා වායාම මනසේ මේ අංගය. මේක මෙතනට මතක ඇති වායාම වෙනුවෙන් දක්වන්නේ වීර්යයයි කියලා අපි කිව්වා. මේ වීර්යය ලෞකික වශයෙන් පූර්ව භාග ප්‍රතිපදාවකේ දිනු කළ යුතු කියලා. මේ තුනෙන් දන්නවා අපගේ බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වයට කණිනීම අපේක්ෂාවෙන් සුනුද තාපක කාලෙහි පටන් චතුරාර්ය කල්පලක්ෂයක් කියන දීර්ඝ කාලයක් මුළුල්ලේ පාරමී ධර්ම සම්පූර්ණ කළයි. ඒ පාරමිතා පිරීම වශයෙන්ද මහන්සේ දීර්ඝ කලේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ పూర్ව භාග ප්‍රතිපදාව. අපේවද සිල් සමාදන් වීම, වෙන වෙනත් සිල් දහම් කිරීමෙන් ඉදිකරන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික වශයෙන් වැඩි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ ඒ ලෞකික ප්‍රතිපදාවෙහි උසස්ම දැනගන්නා අංගය තමයි නැත්නම් වේ සමාධිය. භාවනාව විතරයි. ඒ භාවනාවයි අංග අටකින් යුක්ත වූ මේ මාර්ගය වැඩිම ප්‍රධානම කාරණේ හැටියට දැක්විය යුතුයි. ඒ ඒ වඩා ගැනීම ඒ දීන කිරීම සඳහා අතිශයෝපකාරී ධර්මයේ තමයි ඒ මාර්ගයෙන් එන එක අංගයක් වන සම්මා වායාම කියන වීර්යය. වීර්යය දීන කෙනෙකුට ඒ ආර්ය මාර්ගය මොන විදිහකින්වත් දියුණු කරගන්නට බෑ. ඒ මොකද ඒක ඒ දියුණු කර ගැනීම සඳහා ඉදිරිපත් වන තැනත්තන්ට මුණ ගැසෙන බාධා මෙපමණයි කියලා දක්වන්නට බෑ. ඒ සියල්ල සියලුම බාධා මැඩගෙන සියලුම විරුද්ධවාදිකම් දුරු කරගෙන ඒවායින් මැඩෙන්නේ නැතුව ඒවාට යට නොවී ඒවා ජයගෙන ඉදිරියට යාම සඳහා කෙනෙකුට අවශ්‍යම ධර්මය තමයි සම්මා වායාම කියා දක්වූ ඒ වීර්යය. අප ඒ පිළිබඳවයි පසුගිය දිනෙහි කතා කළේ. ඊළඟට අපට කියන්නට ඉඩෙන්නේ සම්මා සති සම්මා සමාධි කියන මේ අංග දෙක. සම්මා සති ගණයෙන් මෙහි ඉගෙන දෙන්නේ සතර සතිපට්ඨානෙහි දැක්වෙන සීලයම තමයි. ඒ සම්මා සතිය නම් කවරේදයි කියා හතන අසහායයට පිළිතුරු වශයෙන් දෙනු ලබන්නේ කායේ කායානුපස්සී සත්පත්තනා වේදනාපි වේදනානුපස්සේ විහෙරති ආකාස සම්පදාන ආදී වශයෙන් දෙන ඒ මේ ඒ සතර සතිපට්ඨානයන්. ඒකට සීලිය වැඩි වීම සීලිය දීලි කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් වෙන එකක්. ඒ සීය වර්ධනය කිරීම දියුණු කිරීම සඳහා කෙනෙකුට අවශ්‍ය වෙන සිහිය යුතු ධර්ම තමයි එහි වෙන අනිකුත් අංග. දාපදන්නවා කෙනෙකු ඒ ආර්ය ස්ථානික මාර්ගයේ වැඩීමෙන් උගත් පිරිතේ ඉන්න බලාපොරොත්තු වන දේ කුමක්දයි කියා අසුවොත් සෝවාන් ආදි මාර්ග ඵලයි. ඒවා මේ ජීවිතයේ වේවා ඊට පසු ජීවිතයකදී වේවා කවදා හෝ ඒ සෝවාන් ආදී ආර්ය මාර්ග ඵල කියන මේ ධර්ම උපදවා ගැනීම සඳහා තමා කෙනෙකු සම්මා දිට්ඨි ආදී කොට ඇති ඒ ආර්ය ශ්‍රාන්ත මාර්ගයේ වර්ධනය කළ යුතු වන්නේ. ඒ ඒ වර්ධනය කළ යුතු ආර්ය ශ්‍රාන්තික මාර්ගය වදාළන ප්‍රධානම කාරණේ තමයි ප්‍රධානම ක්‍රියාමාර්ගය තමයි භාවනා යන්නේ දක්වන්නේ. මේ භාවනා කරන පිළිවෙතා භාවනා කිරීම සඳහා සූදානම් වන විටම පළමු කොට කරන වැඩක් තමයි සීලෙහි සිහිවීම. සීලය අවශ්‍ය අංගයක් ඒ භාවනාව දියුණු කර ගැනීම සඳහා පිළිය යුත්තක්. ඒ ਸਰව සම්පූර්ණ සීලයක් බොහෝ විට බොහෝ දෙනෙකුගෙන් බලාපොරොත්තු වන්නට බැරි වුණා. ඒ කරන අවස්ථාවේදී සීලයක පිහිටන. භාවනාවෙන් සීලයටද උපකාරයක් ලැබෙනවා. පළමු කොට ඊතරම් හොඳ සිල්වතෙකු වූ කෙනෙකුවත් භාවනා කිරීම ආරම්භ කළ තැන් පටන් ක්‍රමයෙන් වඩ වඩාත් සීවත් වෙනවා ඒකෙන්. ඒ භාවනාවෙන් සීලයට ප්‍රයෝජනයක් උපකාරයක් ලැබෙන අතර සීලයෙන් භාවනාවට උපකාරයක් තිබෙනවා. සීල නැතිව භාවනාව ඉතා හොඳින් දියුණු කර ගැනීම නම් කළ නොහැකි දෙයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සීලේ ප්‍රතිත්ථාය යනුවෙන් ඒ වඩා රාක්කිදෙන සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි විපකෝ භුක්ඛු තෝ ඉමං විජතයේ ගතං යන ඒ දේවතා සංයුත්තේ හේතෙහි එන ගාථාවෙන් දැක්වූයේද සීලෙහි පිළිකා යන්නේ උත්පත්තියෙන් ලබන ලද නුවණ ඇති තැනත්තා කියන එකයි සපන්නෝ කියේ. අන්න එබඳු තැනැත්තෙකු සීලෙහි පිළිකා චිත්ත භාවනාවේ කියන සමත භාවනාවත් පඤ්ඤා භාවනාවේ කියන විදර්ශනා භාවනාවත් කියන මේ දෙවදෑරුම් භාවනා වඩා ඒ වැඩිම සඳහා අවශ්‍ය වන ධර්ම ඊළඟට උන්වහන්සේ දක්වනවා ආතාපි නිපකෝ කියලා ආතාපි කියන්නේ අපි ඊට කලින් දවසේ කතා කළ ඒ කෙලෙස් කවන වීර්යය සම්මා වායාම එයින් යුක්තව නිපසෝ කියන්නේ ඒ අවස්ථාවෙහිදී කළ යුතු දය දැනගන්නා නුවණ. මේ පත්තම් විච්ඡති සබ්බතිච්ච පරිණායිකා පාරිහාරිය පඤ්ඤා යනුවෙන් එය විස්තර කර තිබෙන්නේ. මේ පක්ක කියන මේ වචනය බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ හැම කටයුත්තකදීම මුල් වන ඉදිරිපත් වන පෙරටුව ගමන් කරන ඒ කටයුතු පිළිබඳව මේ අවස්ථාවේදී මේ කළ යුතුය මේ අවස්ථාවේදී මේ කළ යුතුය කියා තමන්ට මඟ දක්වන ප්‍රඥාවයි කියන්නේ මේ පක්කය. අන්නේ මේ ප්‍රඥාවෙන් යුතුවයි මේ ක්‍රියාවෙහි යෙදෙන්නට උගන්වා පිළිද. එහෙම කෙනෙකුයි සෝ ඉමම් විජතේ ජටං එලෙස කරන ඒ සත්‍රාඥා තමා මේ তৃෂ්ණා නැමැති අවුල කපා හරින්නේ. එයා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒකට তৃෂ්ණා අවුල කපා හැරීම තමයි අප විසින් කළ යුතු තිබෙන එකම දේ. ඒ তৃෂ්ණා අවුල කියන ඒ তৃෂ්ණාව තමයි අපට නැවත නැවත මේ ස්කන්ධ පංචකයන් ලබා දෙවන දුක්ඛ සමුදයාර්ය සත්‍යයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ දුක්ඛ සමුදයාර්ය සත්‍යය කියන তৃෂ්ණා අවුල කපා හැරීම සඳහා කළ යුතු ක්‍රියා මාර්ගය ගත යුතු ක්‍රියා මාර්ගය දක්වන බුදුරජාණන් වහන්සේ මේ සීලේ ප්‍රතික්ෂාය ආදී ඒ ගාථා ධර්මයේ එක දේවතාවකෙකුට දේශනා කළේ. ඒ දේශනාවෙන් පෙන්වන්නේ කුමක්ද? උපතින්ම ලබන ලද නුවණ ඇති කෙනෙක් යන මිනිසුන් අතර සමහරෙක් උත්පත්තියෙන්ම ලබන ලද ඥානය ඇත්තෝ වන අතර සමහරෙකුට උපතින්ම ලබන ලද ඥානෙ නැහැ. ඒ උපතින්ම ලබන ලද ඥානය කියන්නේ කුමකටද? ඒ යම් ප්‍රතිසම්පි සිතක් කෙනෙකුට ඇති වුණේ නම් ඒ ප්‍රතිසම්පි සිත කියන්නේ ඒක භවයක් පිළිබඳ මුල්ම සිත. ඒක විපාක සිතක්. අතීත කර්මයේක විපාකයක්. ඒ අතීත කර්මය මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටිනවා. ඒ විපාක දීමට එළඹ සිටි අතීත කර්මය ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසලයක් වූ කල්හි තමා කෙනෙකු ත්‍රිහේතුක ප්‍රතිසන්දිකේතුව උපත ලබනවා. අන්න ඒ තැනත්තා තමයි උපතින්ම ලබන ලද ඥානය ඇති තැනැත්තෙක්යි කියන්නේ. ඒ තැනත්තාටයි ඒ જાතියේදී මේ ශාසනයෙන් ලබාගත හැකි උසස්ම ඵල ලබා ගන්නට පුළුවන් වන්නේ. ඉතින් ඒකෙන් කියන්නේ නෑ අනිත් අය මේ සාසන ප්‍රතිපදාවෙහි නියෝජී යුතුයි කියලා. Taman මේ જાතියේදී කරන ඒ යහපත් වැඩ ඒ උසස් ක්‍රියා අනාගතයේදී Tamanට ත්‍රිහේතුක ප්‍රතිසම්පිතේතු වීමට එය හේතුවක් වෙනවා කාරණයක් වෙනවා. ඒ ත්‍රිහේතුක ප්‍රතිසම්පිතාවෙහි කියන උපතින්ම ලබන ලද නුවණ ඇති කෙනා තමයි ඒ සාසනයේදී ලබාගත හැකි උසස්ම ඵලය කියන ප්‍රාමණ්‍ය ඵල ලබන්නේ. ඒක මතක ඒක දැක්වීමට බුදුරජාණන් වහන්සේ සපන්නේ කියන වචනය පාවිච්චි කළා. ඉතින් ඒකට දැන් අපිට කළ හැකි දෙයක් නැහැ. අපි සත්‍රාඥයෝද එහෙම නැති අයද කියලා වෙන් කර ගැනීමට වෙන මඟකුත් නැහැ. ඒක කාහටවත් කියන්න බෑ. දැන් කෙනෙකු සිටින්නට පුළුවන් උපතින්ම ලබන ලද ඥානය ඇති කෙනෙක්. ඒ ඒකනත්තා වූ ඉපදුනේ ඉතා දුප්පත් පවුලක නම් මව්පියන්ට මව්පියන්ට වත්තම මොනම විදිහක්වත් නැත්නම් මේ තැනත්තාට ඉගෙන කියා ගැනීමට විපහැදම් කරන්න. එහෙම කෙනෙක් සමහර විටක සමාජයේ ජීවිත කාලය තුලදී පාසලකට ගිහිල්ලා නැහැ. ඇතන් විටක ඒ තැනත්තා මල පොතේ අකුරක්වත් දන්නේ නැtei කියෙත් හැකියි. එහෙම වුණත් ඒතනත්තාගේ ත්‍රිහේතුක ප්‍රතිසන්දි භාවය ඒ නිසා නැතුව යන්නේ. එතම උත්පත්තියෙන් ලබන ලද ඥානය ඇති කෙනෙක්. ඒ ඥානය දිනු කර ගැනීමට වර්තමානයේදී ලැබිය යුතු උපකාර ලැබුණේ නැහැ. ඒ නොලැබුණත් ඒතනත්තා ත්‍රිහේතුක ප්‍රතිසන්දිකයා. ඒ ඒක ජන්මය ඔව් උපතින්ම ලක් එක ඒක. අමුතුවෙන් ඇති කරගන්න ලබන එකක් නෙවෙයි. එහෙම කෙනෙක් සමහර විටක අන්‍ය අයට දෙන්නට පුළුවන් කිසිවක් නොතේරෙන කිසිවක් දන්නේ නැති මොනම මේ දෙයක් පිළිබඳවත් අවබෝධයක් නොලැබී තේරුමක් නැති මෝඩ කෙනෙක්යි කියලා සමහර විටක කියන්නට පුළුවන්. කවුරු හරි අරුවොත් අකුරු දන්නවද කියලා නැහැ කිව්වොත් ආ මේ තැනත්තා මෝඩ කෙනෙක් කියලා හිතන්නට පුළුවන්. නමුත් ඒකෙන් මෝඩකම කියවෙන්නේ නැහැ. මේ ධර්මෙහි එන පරිදි. ඒ තැනත්තාට හොඳ කලන මිතුරෙකුගේ ඇසුර ලැබී මේ භාවනා මාර්ගය ඒ තනස්සාට ලැබුණොත් උගත් අය අසක සිටියේදී මේ තනස්සා ඒ සාසනයෙන් ලැබිය යුතු ප්‍රයෝජනීය අර්ථය ලබා ගන්න. ඒ ලබා ගන්නේ ඒ භාවනාමය කුසලය සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය වන උපතින්ම ලක් ඥානය ඔහුට තිබෙන බැවින්. ඒ නිසා ඔහු මේ ජීවිතයේදී ඒ භාවනාවෙන් ලබාගත යුතු උතුම් ප්‍රයෝජනීය උතුම් අර්ථය සිදු කරගන්න. සමහර කෙනෙක් ඉන්නට පුළුවන් උපතින්ම ලබන ලද ඥානය නැහැ. ඒත් මේ වර්තමානයේදී ලැබිය යුතු මේ ආධාර උපකාර පරිසරය ඔහුට ලැබී තියෙනවා. ඒ නිසා ඔහුට ඉගෙන ගන්නටත් ඉඩක් ලැබුණා. යමක් කමක් ගැන කියා ගන්නට ඉඩක් ලැබුණා. ඒ නිසා ඔහු උගතකයි කියලා ප්‍රසිද්ධියක් තිබෙන්නට පුළුවන්. ඒ උපතින්ම ලබන ලද ඥානය නැත්නම් එකම කොයිතරම් උගත්වත් මේ භාවනා ක්‍රමය ඔහුට ලැබුණත් ඒ භාවනාවෙහි දිවිහිමියෙන් ඒතනත්තා යෙදුණා. මාර්ගඵලාභිගමයක් කරන්නට බෑ ඒ ජීවිතයේදී මක්නිසාද උපතින්ලත් නුවණ ඔහුට නැති නිසා. මේ පිනතුන්ට ඒ කරුණු පැහැදිලි කර දීමට අපි වර්තමානයෙන් විදර්ශනා නොසොයා අතීතයෙන් සොයා ගන්නට අපට හොඳටම ඉඩ තිබෙනවා බුද්ධ කාලයේ පිළිබඳව කලකන විට. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විකුර්වර්ධී ප්‍රාතිහාර්ය පෑමෙහි ප්‍රධානත්වය ථානාන්තරය ලක් කිල්ල පන්සක ආමුදුරන් පිළිබඳව මේ කිනුතුන් දන්නවා. ඒ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ සහෝදරයා තමා මහා පන්තක කියන්නේ. ඒ මහා පන්තක හාමුදුරුවන් චුල්ලපන්තකයන්වත් මහාන කරගත්තා. මේ සහෝදරයාවත් මහාන කරගත්තා. පාඩම් කරන්නට දුන්න ගාථාව. ඒ ගාථාව පදුමං යතා කෝ කනදම් සුගන්ධං වාතෝ සියා කුල්ල මවීත ගන්ධං අංගිරසං පත් පස්ස විරෝචමානම් තපත් තපන්ත මාදිත්‍ය නිවන් කලිත්තේ කියන එහෙම ධාතාවක් දුන්නේ. ඒ ධාතාව 4 මාසයක් පාඩම් මුල් පාදයේ හොඳට හිතේ තියාගෙන දෙවෙනි පාදයට යනකොට මුල මතක නැතිලා. ওই විදිහට 4 මාසයක් පාඩම් කරලත් ඒ අත පාඩම් හිතියේ නැහැ. ඉතින් සහෝදරයා මේ පාඩම අහලා පාඩම් නැති බව දැනගත්තම ඒවා ඔබට නම් මේ ශාසනයෙන් ගත හැකි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඔබට තිබෙන්නේ නම් මේ සීරු වැරලා ගෙදර යන්න. ඒ නිසා යන්න දෙයි කියලා ගෙදර. ඉතින් යන්නට ලෑස්තිය බොහෝම කනගාටුයි. මේ ශාසනය කෙරෙහි උකටලී බවක් නැහැ. ශාසනයේ ඇලුම් සිත් ඇති කෙනෙක්යි සිටියේ. ඒ නිසා මේ සහෝදරයාගේ කීම නිසා යන්නටයි සිදුවී තිබෙන්නේ. ඒකට කැමති නෑ නමුත් නොකමැත්තෙන්ම වුවත් යන්නට පසුවදා පාන්දරම යන විට නමුත් ඊටත් ඉස්සෙල්ලා තව කාරණයක් ඇහුණා මොකද ආරණ්‍ය ජීවක ජීවක දෙදතුමාගෙන් නිමන්ත්‍රණයක් නිමන්ත්‍රණයක් කියන්නේ ආරාධනයක් දානෙට ආරාධනයක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ඒ ආරාධනා බාර ගන්නා තනතුර ඒ කාලෙදී පැවරී තිබුණේ මහා පන්සක හාමුදුරන්ට. මේ සහෝදරයන්ට සහෝදරයාට. මහා පන්සක හාමුදුරුවෝ ඒ ආරාධනාව පිළිගත්තා. කොහොමද පිළිගත්තේ? තුල්ල පන්සක හැර අනිත් ඔක්කොම වෙනුවෙන් පිළිගන්නේ. මේකත් ඇහුණා මේ තුල්ල පන්සක හාමුදුරන්ට සහෝදරයා මට මේ නිගමට නෙවෙයි කීවේ යන්නට වෙයි කියලා. ඔව් ඒ කියපු කාරණේ එහෙම පිටින්ම ඒ කිහිගායි ඒ ඇත්ත තමයි මට කියලා තියෙන්නේ කියලා කලකාගෙන පසුදා යන්න පෙළ වෙලා පිටත් යන විට බුදුරජාණන් වහන්සේ මුනග බුදුරජාණන් වහන්සේ මේ මොහු වෙන මග ලෑස්තිව සිටියා කාරණේ දැනගෙන ඉතින් එහුව සුල්ල පන්දක මේ උදේ කොහිද යන්නේ ස්වාමීන් සහෝදරයා මට මෙහෙම කිව්ව නිසා මම යනවා ඉතින් ගිහි වෙන්නේ සහෝදරයාගෙන වෙන්නේ ශාපන. ඇයි ඔබ මා විතර ආවේ කියලා විහාරයේ වතුපක්ෂක පක්ෂකට ගෙවිමින් ඉර්ධියෙන් රෙදිකඩක් මවල දුන්නා මෙය රජෝ හරණම් රජෝ හරණම් කියා පිරිමදින්නට ඉන්නේ. එතරම් දුන්න කර්මස්ථාන භාවනා කරන්නට ඉතින් මේ හාමුදුරුවෝ රජෝහරණන් රජෝහරණන් කියකියා පිරිමැදමද සිටියා. පිරිමැදමද සිටින විට ටික වේලාවකින් බැලුවා. ඉතාම පිරිසුදු රෙදි කඩක් Tamanට දින්න කලින් බුදුරජාණන් වහන්සේ නමු දැන් මේ පිරිසු වෙලා. කාරණය දැනගත්ත වෙන කොහෙන්වත් නෙවෙයි මේ ශරීරයේම තියෙන අපවිත්‍ර දෑනිසයි මේ වස්ත්‍රයේ කිලුතුනේ මේ ශරීරය සමග සම්බන්ධ වීම හේතු කොටගෙන කියලා මේ ශරීරයේ තිබෙන කුණප බව ආදී ගැන සිත යොමු බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී ආෝභාස ගාථා වදාළා. රාගෝ රජෝ නැති පනරේ උච්චති ඔය ආදී වශයෙන් එන මේ හාමුදුරුවන්ගේ සිත නියම පැත්තට යොමු කිරීම සඳහා අඩුපාඩු සම්පූර්ණ කරලීම සඳහා බුදුරජාණන් වහන්සේ ඒ ගාථා ධර්මයන් වදාළා. ඒ ගාථා ශ්‍රවණය කිරීමත් සමගම සිව්පිලිසියක් ව්‍යාපත් මහරහත් භාවයට උන්වහන්සේපත් වුණා මේ විකුර්ව මර්ග ප්‍රාතිහාර්යයන් පෑමේ දක්ෂකතාවක් ඇතිව ඒ බලයක් ඇතිව 이르දිමත් කෙනෙකුන් වයි මේ මාර්ගඵලාධිගමනය කළේ බුදුරජාණන් වහන්සේ නිමන්ත්‍රණය පරිදි දානයට වැඩියා භික්ෂුන් වහන්සේලාත් සමග ඒ දානය පිළිගන්නන අවස්ථාවේදී දක්ෂිනෝදකය පිළිගැනීමේදී ඒ ප්‍රතික්ෂේප කරනවා. තව විහාරෙහි වික්ෂූන් ඉන්නවා ඒක. එතෙන්දී ස්වාමි සියල්ලම වැඩියයි. නෑ ගිහලා බලන් දෙයි කියලා පරිවිඩයක් යවුවා. පණිවිඩයක් යවනකොට පන්සලේ ආමුදුරු පිළිලා. සමහරු ගෙස්සම් කරනවා, සමහරු වෙන වෙනත් කටයුතු වල යෙදී ඉන්නවා, වනපොත් කරනවා. මේ පණිවිඩය ගෙන ගියේ කෙනා ආපසු ඇවිත් කිව්වා භික්ෂුන් වහන්සේලාගෙන් පිළිලයි කියලා ගියා. ඒ එහෙනම් කියන්නේ තුල්ල පන්සකට බුදුරජාණන් වහන්සේ අඬ ඉන්නේ කියන කැඳෙව්වයි. ඉතින් එතනට ගිහින් ඒ කාරණේ කිව්වම ඔක්කොම කියන්නට පටන් ගත්තා මමයි තුල්ල පන්සකේ. ඒ ඔක්කොම තුල්ල පන්සකේ කියලා කියන්නට පටන් ගත්තා. ඉතින් කිව්වා මේ හැමදෙනාම කියනවායි කියලා චුල්ලපන්තක තමන්නේ කියලා. ඉස්ලාම් චුල්ලපන්තකේ කියන එක්කෙනාව අල්ලගන්නේ. ළගෙන එකගෙන ඉන්නේ. අන්න එහෙම කීකල්හි අල්ලුක. ඉත අනිත් අය අතුරු දහන් වුණා. මේ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ ඉර්ධියා. කිව්වා යන්නේ කියලා චුල්ලපන්තක හාමුදුරුවෝ එතනට වැඩියේ ඉර්ධියේ. Tamanta පනවා තිබුණු ආසනයට. ඉතින් වාඩි. දැන් මේ කාලේ අපි ওই විදිහේ යමක් කමක් ඉගෙන කියා ගන්න සමහර දේවල් ඉගෙන ගන්නට බැරි. සමහර ඉන්නවනේ මේ ගොඩ වෙනත් දේවලට භාෂාවට දක්ෂයි. නමුත් ගණන් වලට අදක්ෂයි. ඉතින් කියනවා මහා මොඩේ. ඈ එහෙමනේ කියන්නේ. එහෙමයි කියන්නේ. එක එකට එකකට දක්ෂයි තවත් එකකට අදක්ෂ වුණාම එයා මොඩේ. ඒක වැරදි. අප දන්නේ නැහැ එක එක තැනත්තාගේ තිබෙන සත්‍යය මොනවද කියලා. අපිට ඒ විදිහේ නුවණක් නැහැ අනුන් පිළිබඳව බලන්න. අනුන් පිළිබඳව බලන්නට නුවණක් නැහැ. දැන් සිල්ලපන්තක හාමුදුරුවන් උපතින්ම ලබන ලද නුවණ ඇති කෙනෙක්. ගාථාව නම් පාඩම් හිතුවේ නැහැ හාර මාසයක් පාඩම් කරලා. පාඩම් කරලා. දැන් අප අතරත් ඉන්නවා අය සිටිනවා. සමහරෙක් සිටිනවා. සමහරෙක් සිටිනවා ගාථාවක් වරක් දෙකක් කියපේට එපා. වරක් දෙකක් කියපේ. එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. දැන් සමහර විටක සමහරතු ඔය කතා කරන වෙලාවේදී වුවද ඒ පාඩම් නැති ඒ අවශ්‍ය අවස්ථාවක සුදුසු කාරණයක් දැක්වීමට ගාථාවක් කියන උදුරා ගන්නවා ගන්නවා ඒකට අරගෙන කියනවා එහෙම කියන විට මේ සඳහා බොහෝම කලක් පාඩම් කරලා කරලා ඇති කියලා සමහර විටක හිතෙන්නත් පුළුවන් නෑ එහෙම එච්චරම පාඩම් කරන්නට වෙන නෑ සමහර විට පාඩම් හිතිනවා ඒක අතීත පුරුදු වෙන්නට පුළුවන් අතීතෙදි තමන් එම පාඩම් කරපු ඒවා පිළිෙන්නට පුළුවන්. ගිය ධාතුවලදී පාඩම් කරපුවා. මේ ධාතුවේදී නිකන් දැක්ක පමණින් මතක් වෙනවා. මතක් වෙන එනිසා පුළුවන් කියන්නේ. අන්න ඒ වගේ ශක්ති තිබෙනවා අප තුළ. ඒ නිසා කාවක් ඒ තනත්තන්ගේ තිබෙන එබඳු අඩුපාඩු ගැන ඒ අය පහත් කොට බැරි අය කොට සැලකීම නුසුදුසුයි. ධර්මයෙන් ඒකට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ චුල්ලපන්තක හාමුදුරන් වගේ කෙනෙක් වර්තමානයේ සිටියා නම් මෙහෙම ඒතරත්තාට ඒතරත්තා උගන්වන්නට යවන හේකුත් නැහැ. යවන්න නැතුව ඔය කොහේ හරි තැනකට දායි වැඩකට වෙයි කියලා ඔබට තියෙන්නේ මෙච්චරයි කරන්න කියලා. එහෙමයි මේ වර්තමානයේ සැලකෙන්නේ. ඒක වැරදි. නුවණ එක එක ආකාරයෙන් පිළිගන්නට පුළුවන්. ඒ නුවණ වසා සිටින සමහර කර්ම තිබෙනවා සමහර විට. ඉතින් ඒ කිල්ලපන්තක හාමුදුරන් පිළිබඳවත් කාරණිය දක්වන්නේ කුමක්ද? මේ තරම් මේ බොහොම කෙටි වේලාවකින් බොහොම සුළු වේලාවකින් සීතිල් ඉන්දියාපත් මහරහත් භාවයට ඒ විකුර්වර්ණාර්ගී ප්‍රාතිහාර්යයේ පෑමේ ඉර්ධියක් කියන මේ සියල්ලම සහිතව මාර්ගඵලාභිගමය කිරීමට තරම් කුසල බීජය වූයේ කුමක්ද කියලා අසුවොත් කිය යුතු තිබෙන්නේ කුමක්ද ඒ හම් ඒ හම්දු ඉස්සර ජාතියක රජ කෙනෙකු වෙලා සිටියේදී හොඳට නාලා සියුම් වස්ත්‍ර ඇඳගෙන ඇතා පිට නැගී දීති සංචාරණයේ යෙදෙන අවස්ථාවේදී නළලට ගැලූ දහදිය තමා ඇඳ සිටි වස්ත්‍රයෙන් ඒ කළුවෙන් පිහිටන්නා. පිහිදා බලන විට ඒකේ කුණු අපවිත්‍ර වෙලා. මේ තරම් පිරිසිදු වස්ත්‍රය මේ මගේ ශරීරයේ ඇතුල් වූ හැටියේම අපවිත්‍ර වූයේ මේ ශරීරයේම තිබෙන අපවිත්‍රකම් නිසායි කියලා ඒ හාමුදුරන්ට අසුභය පිළිබඳ හැඟීමක් ඒ අවස්ථාවේදී ඇති වෙන මේ ශරීරය පිළිබඳ නැත්නම් මේ ස්කන්ධ පංචකය පිළිබඳ ඇති සැටිය යම්තමින් තේරුම් ගත්තා. ඒක භාවනාවක් මේ අවස්ථාවේ. හැබැයි සුළු මොහොතයි. ඒක භාවනාවක්. ඒක තමයි උපනිශ්‍රේ සම්පත්තියෙන් ඒ හාමුදුරන්ට උදව් වුණේ මේ රජෝහරණම් කියන භාවනාව කොට මාර්ගඵලාධිගමනය කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක දැනවදාරා තමයි එබඳු භාවනාවක් කරන්නට ඒ හාමුදුරන්ට පළ කළේ. ඉතින් මේ 4 මාසයක් මුළුල්ලෙහි පාඩම් කොටත් සතර පද ගාථාවක් පාඩම් නොසිටීමක් නිසාද කියලා. ඒ කාරණය බලන විට කාශ්‍යප බුද්ධ ශාසනය පැවති කාලෙහි මේ හාමුදුරුවෝ මහාන වෙලා තවත් හාමුදුරු නමක් ඉගෙන ගන්න හාමුදුරු නමක්. ඒ හාමුදුරුවෝ මේ දැන් උල්ලපන්තක හාමුදුරුවෝ වගේ පාඩම් පිළිවෙලේ අදක්ෂයි. ඒ හාමුදුරන්ට විහිළු කළා. විහිළු කළාම ඒ හාමුදුරුවෝ ඉගිරීම අත්හැරියා. මෙන්න මේ අපරාධය, ඒ වරද හේතු කොටගෙනයි ගාථාවක් හාර මාසයක් පාඩම් කොටත් පාඩම් නොසිටියේ ඒ අකුසල කර්මයේ හේතු කොට. අනේ ඒ නිසා තමයි ඔය පෞපින් කියන ඒවා නොසලකා නොහැරිය යුතු දෙයක්. පව කුඩාය කියලා අවමන් කරන්නට බෑ. ඒ වගේම පින කුඩාය කියලා අවමන් කරන්නට එපා කියලා දක්වනවා. පව ඉතා කුඩාය කට්ටිය කියලා නිකන් අවමන් කිරීමට ඒක නොසලකා හැරීමට කරුණක් නෙවෙයි. ඒකේ විපාක දෙන විට බොම පාන. ඒ වගේම තමයි පිනත් කුඩාය කියලා අවමන් කළ යුතු එකක් නෙවෙයි. ඒකෙනුත් යහපත් ප්‍රතිඵල අනාගතයේදී ලබා දෙනවා. දැන් මා ඒ කරුණ කීවේ සපන්නෝ කියන මේ කාරණය දැක්වේ. සප්‍රාඥාය කියන උපතින්ම ලබන ලද නුවණ ඇති තැනැත්තා. එහෙම කෙනෙකුයි චුල්ලපන්තක හාමුදුරුවෝ. උපතින්ම ලබන ලද නුවණ නැත්නම් ඒ જાතියේදී කොහොමද රහත් වන්නේ? සෝවාන්වත් වෙන්නට බෑ. උපතින්ම ලබන ලබන ලද නුවණ නැත්නම්. ඉතින් රහත් වුණා. නුවණ තියුණුව තිබුණා උපතින්ම ලබන ලද නුවණ තිබුණා නමුත් වෙනත් කරුණු නිසායි ඒ නුවණට බාධා පැමිණුනේ ගාථා ධර්මයක් පාඩම් කර ගත නොහැකි වුණා. අනේ ඒකෙන් තේරුම් ගන්නට ඕනේ උගත්කමයි කියන්නේ එකක් නුවණතිකමයි කියන්නේ තව එකක්. සමහර විටක කෙනෙක් උගත් වෙන්නට පුළුවන් බොහෝම වැරදි කරනවා කියන එක. කෙනෙක් නූගත් වෙන්නට පුළුවන් එහෙත් ඒතනත්තාගේ තිබෙන ඥානවන්තකම නිසා ඔහු වර්ධි නිදුරු කෙනෙක් වැරදි නැති කෙනෙක් ඉතින් ඒ විදිහට ඉතලා බලන්න ඕන එකිනෙක කෙනාගේ තිබෙන ඒ අපට පෙනෙන විදිහේ අදුපාදුකම් ඒ තනත්තාගේ නුවණ නැතිකම උපතින්ම ලබන ලද නුවණ නැතිකම නිසායි කියන්නද බෑ සමහර විටක ඒ උපතින්ම ලබන ලද නුවණ ඇති කෙනෙකුවත් මේ පසු කාලයකදී ලැබෙන ආශ්‍රය ආදී හේතු කොටගෙන නුවණ නැති පුද්ගලයෙකු හැටියට හැසිරෙන්නට පුළුවන්. ඒ නිසා වමනා කරන්න කුමක්ද? ඒ උපතින්ම ලබන ලද ඥානය ඇති කෙනෙකුන්වත් හොඳ අසුරක් ලබන්නට ආශ්‍රයක් ලබන්නට. ඒ ආශ්‍රය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයි කියලා කියන්නේ. කලන මිතුරු අසුර ඒකටයි සත්පුරුෂ සංසේවෝ කියලා කියනවා. සත්පුරුෂ ආස්ත. සත්පුරුෂයේ ආස්ත. එතනදී බුදුරජාණන් වහන්සේ ඒ සත්පුරුෂ ආශ්‍රය බොහොම උසස් කොට දක්වා තිබෙනවා. උන්වහන්සේ එදින් මේ ලෝකෙහි තිබෙන මේ වැරදි කිරීමට පෙළඹී සිටින අයට ඒ වැරදි කිරීමට හේතු වී තිබෙන්නේ බොහෝ සෙයින්ම අසත්පුරුෂ ආශ්‍රය අසත්පුරුෂ ධර්මයන් ඇසීම අසත්පුරුෂ ධර්මයන්ට අනුව පිළිපැදීම කියන මේවා නිසයි කෙනෙකු නරකට ගැටේ. සත්පුරුෂ ආශ්‍රය නිසා සත්පුරුෂයාගෙන් ලැබෙන්නේ සත්පුරුෂ ධර්මයක්. දැන් බුදුරජාණන් වහන්සේ තමා ශ්‍රේෂ්ඨම සත්පුරුෂයාණන් වහන්සේ වහන්සේ සත්පුරුෂයාණන් වහන්සේ බැවිත් වහන්සේ වදාළ ධර්මයේද සත්පුරුෂ ධර්මයක්. සත් ධර්මයේ කියන්නේ නිසා ඒ සද්ධර්මය ශ්‍රවණය කරන තැනත්තා එය පිළිගතහොත් කවදාවත් එතන වැරදි දෙයක නරක දෙයක යන කෙනෙක් වන්නේ නැහැ. ඔහු යහපතෙහි පිළිකන කෙනෙක්. ඒකයි සත්පුරුෂ ආශ්‍රය පිළිබඳව කියන්නේ. සත්පුරුෂ ආශ්‍රය විශාල වෙනවා සත්පුරුෂ ධර්මයක් අසන්නට. ඒ සත්පුරුෂ ධර්මයක් අසන්නට ලැබීමෙන් හල යුතු දේ මෙය, කළ යුතු දේ මෙය කියලා දැනගන්න. ඒ නිසා Taman පුළුවන් තරම් උත්සාහ කොට අත් සමාදන්. සිල් සමාදන් වන තැනැත්තාට යම්කිසි කපලොස්වක දිනයක සිල් සමාදන් වීමට නොලැබෙනවා නම් ඒ සිල් සමාදන් වීමෙන් Taman නවත්වනවා නම් ඒකට මොකද්ද බාධා වෙලා තියෙනවා යම්කිසි බාධාවක් ඉදිරිපත් වෙනවා ඒ බාධාව බොහෝ විට සොයා බලන විට තමන්ගේ ලෞකික පෞද්ගලික කටයුත්තක් කියලයි කියන්නට වන්නේ. ඉතින් ඒක පිළිබඳව තවත් ටිකක් එහාට යන විට බොහෝ විට තේනවා තමාව මේ වැඩෙන් වළක්වා තිරෙන්නේ තමා තුළ හටගත් සංහාව, ලෝභය කියන මේ ධර්මයේ. මේ ධර්මයේ. ඒක කොයි විදිහෙන් විග්‍රහ කරේ බැලුවත් බොහෝ විට ඒක යහුවෙන්නේ. සමහර විටක ඊට වඩා වෙනත් දේවලුත් තිබෙන්නට බැරි නෑ. බොහෝ විට බොහෝ සෙයින්වන් නෙවෙයි. අන්න එබඳු අවස්ථාවලදී තමයි වීරය කියන එක අතිශයින්ම උමනා කරන්නේ. නෑ මම මේක කොහොමද කරන්නද ඕනේ කියලා වීරිය උපදවාගෙන තමා කරන යහපතෙහි යෙදෙනවා. තෝරා ගන්නට දේවල් තිබෙනවා. අපිට හැම දෙයක්ම කරන්නට බැහැ. අපිට කරන්නට පුළුවන් වෙයි කර යුතුයි කියලා සැලකෙන හැම දෙයක්ම එකවරම කරන්නටත් බෑ. අපිට දවසේ පැය 24ක් තිබෙනවා. ඒ පැය 24න් අපට ගත කළ හැකි යම් කිසි කාලයක් තිබෙනවා නම් ඒ කාලය පිළිබඳව කලකා අපි තෝරාගන්නේ වඩාත්ම අපේ අවධානය යොමු කළ යුතු දේ. අපි වඩාත් හොඳයි කියලා නැත්තම් කළ යුතුමයි කියලා කලකන දේ. අනේ කළ යුතුමයි කියා කලකන දේවල් ඒ කළ යුතුම හැටියට තෝරා ගැනීම සමාජයේ තිබෙන යම් යම් අදහස් අනුවයි නියම වෙන්නේ. සමහරෙකු සිල් සමාදන් වීම ආදී වශයෙන් පවත්නා ඒ යහපත් ක්‍රියා තෝරගන්න. සමහරෙකු නෘත්‍ය බැලීම මේ පින්තූර බැලීම ඔය ආදී දේවල් සොයාගන්න. ඒ එක එක්කෙනා සොයාගන්න. එයා වඩා කලකන හැටි. සමහරු ඉන්නට පුළුවන් අද බණ කියන දවසක්. ඒ ධන ආහන දවසක් නැත්නම් ධන ඉගෙන ගන්න දවසක් ඒ ධන ඉගෙන ගැනීම වඩා උසස් වේ කියලා සැලකෙන තැනත්තා ඒ දෙයට එනවා. නමුත් ඒ වේලෙදීම තමා විසින් බැලිය යුතුයි කියා සැලකෙන පින්තූරයක් ඒ කියන්නේ බයිස්කෝප් එකක් එහෙම තියනවා නම් ඒකේට යා යුතුයි කියලා සමහරෙක් තෝරගන්නවා. එතකොට ඒකෙන් තේරෙනවා තමා වඩා හොඳයි කියලා සැලකිය මොකද්ද ඒ අවස්ථාවේ. මේ හැමදාටම නෙමෙයි. ඒ අවස්ථාවේ එදා ඒ වෙලාවේ මොහොතේ තෝරාගත්තේ මොකක්ද? ඉතින් ඒකෙන් සමාජයේ ಗುಣධර්ම වලට එක්තරා පාඩුවක් සිදු වෙනවා. පාඩුවක් සිදු වෙනවා තමන්ගේ ගමන් මාර්ගයේට එක්තරා අවහිරයක් ඇති වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක බොහෝ විට තේරුම් ගන්න නැහැ කෙනෙක්. හොඳයි අපි බලමු ඊළඟට සතිය කියන එක ගැන. මම මේ වීර්යය ගැන ටිකක් කියන්නට අරගෙනයි ඔය කරුණු ටික කීවේ. සතිය කියන එක බලමු. සති කියන්නේ කුමකටද? සිහිය. සති සරණතා, ධාරණතා, අපිලාපනතා, අසම්මුක්තනතා ඔයාදි වශයෙන් ධර්මෙහි බුදුරජාණන් වහන්සේ ඒ සිහිය මේ ආකාරයෙන් වදාරලා තිබෙනවා. සිහියේ ආකාර දැක්වීම වශයෙන්. සති සරණතා කියන්නේ සිහි කිරීම කියන්නේ. සිහි කරන බව. සරණතා අපිලාපනතා කියන්නේ නොයිලිපී යන බව. දැන් සිහිය මනසේ පවත්වන තැනදා කාම කෝපාදීන් තමාගේ සිත වෙන අතකට යවන කෙනෙකු වන්නේ නැහැ. ඒ සිහියේ තිබෙන අපිලාපනය කියන අපිලාපනය කියන්නේ නොයිලිපී යන බව. දැන් දැන් ඔය ලබු කැට කියන ඒවා මේ වෙනතුන් දන්නවනේ ඒවා බර නැති නිසා බියේ පාවෙන පාවෙන ඒ ඒ වගේ එහෙම පාවී යාමක් නැහැ හරියට ගල් කැටයක් වගේ බියේ බහිනවා අර ගල් කැටයක් බියට බියේ බසින්නාක් මෙන් අරමුණෙහි දැසගත් බවක් මේ සති කියන සිහියේ කිරෙන ඒකටයි කියන්නේ අපිලාපනතාව තව එකක් තමයි උපගන්නනතා කියන්නේ යහපත් ධර්ම මතක් කර කර දෙනවා ඉදිරිපත් කර කර දෙනවා ඒකට කියනවා උපගන්නනතා ප්‍රතිකරණතා අපිලාපනතා අසම්මුස්සනතා කියන්නේ සිහි මුලා බව නැති කරනවායි කියන එක දැන් සිහි මුලා බව නැති කරනවායි කියන්නේ සිහි මුලා වේ කියන්නේ නොසිහිය සමහරු සිහිය කියන එකේ පරිබාහිර වෙනස් වෙනවා. සිහිය නැති තත්ත්වයකට පත් ඒ සිහිය තිබෙන තාක්කල් ඒ තනත්තා. කවරෙකු වේවා සිහිය තිබෙන තාක්කල් වරදෙහි වැටෙන කෙනෙක් නෙවෙයි. වරදට අහු වෙන්නේ නැහැ. වරදෙහි බැඳෙන්නේ නැහැ. වැරදි ක්‍රියාවක් කරන්නේ නැහැ. වැරදි කතාවක් කරන්නේ නැහැ. ඒ කියන්නේ බොරු, කේලම්, හරුස, හිස් කියන ඒ සතරාකාර වූ වැරදි වචනවලට අහු වෙන්නේ නැහැ Taman ඒ අවස්ථාවේදී සිහියෙන් නම් ඉන්නේ. සිහියෙන්. ඒ වගේම සතුන් මරීම ආදී ඒ වැරදි ක්‍රියා එකතවන් යෙදෙන්නේ නැහැ සිහි ඇති වේලාව. ඒ තේරුම් ගත යුත්තේ කුමක්ද? අපි කවර හෝ වරදක් යම් කිසි වේලාවකදී කරයිද ඒ කරන අවස්ථාවේදී සිහිය නැති කෙනෙකුන්වයි සිටින්නේ. සිහිය නැති ඒ නිසා තමයි වික්ෂුන් වහන්සේ හිම් ගැන ආනන්ද හාමුදුරන් ඇසුවා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක්. ඒකම වික්ෂුන් වහන්සේ නිසා ගැනයි ඇසුවේ. ඒ නිසායි මේ කාර්යය මෙන්න එන්නේ. ස්වාමීන් අප මාගම් කියන ස්ත්‍රී පිළිබඳව කෙසේ පිළිපැදිය යුතුද? බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද නොදක ඉන්නේ ස්ත්‍රීන් නොදක ඉන්න එකයි භික්ෂුවට හොඳ. ඒකයි කිව්වේ නොදක ඉන්නේ. ස්වාමීනි දක්නට ලැබුණොත් කුමක්ද කළ යුත්තේ? කතා නොකර ඉන්නේ. ඒකයි. ස්වාමීනි කතා කරන්නට ලැබුණොත් එවිට කෙසේද පිළිපැදිය යුත්තේ? ආනන්දය සිහිය එලවා ගන්නේ. يعني සිහිය ඇති කරගන්න. එයින් කෙරෙන්නේ කුමක්ද? මොනම කාරණයක් නිසාවන් සිහිය තිබෙනවා නම් Taman වරදෙහි දැනෙන්නේ නැහැ වරදෙහි වැටෙන්නේ නැහැ සිහිය තිබෙන සිහි වරදෙහි වැටෙන්නේ වරදෙහි දැනෙන්නේ කොයි වෙලාවකද සිහිය නැතිව ගිය අවස්ථාවක සිහි නැතිව ගිය අවස්ථාවකදී අන්න ඒ නිසා මේ සිහිය කියන සතිය ඉතාම වැදගත් ඉතාම වැදගත් ඒ ಗುಣධර්ම පූර්ණයේදී මුල් තැන සිහියට ලැබෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒකායනෝ අයං භික්කවේ මංගෝ සත්තානං සුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අභිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං සත්තාරෝ සතිපට්ඨාන යන්නේ පදා මේ සතර සතිපට්ඨානයන් පිළිබඳ වූ සිහිය ඒකට සතර සතිපට්ඨානයෝ කියීවේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ අරමුණු සතරෙහි පවත්වන සිහිය ගැනයි. ඒකයි සතර සතිපට්ඨාන කාය වේදනා චිත්ත ධම්ම. ඉතින් මේ පින්නතුන් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවේ කියන ඒ සතර සතිපට්ඨානයන් පිළිබඳව සතිපට්ඨාන සූත්‍රාන්තය මාත්‍රිකා කොට දේශනා කරන අවස්ථාවලදී අසලා ඇති. ඒ වගේම සතිපට්ඨාන සූත්‍රය බොහෝ දෙනෙකු පාඩම් කරන එක. පාඩම් කරන එක. අපි බෞද්ධයන් අතර සිරිතක් වශයෙන් පවතිනවා. කවුරු හරි මැරෙන වේලාව වේලාවේදී ඒ අවසන් අවස්ථාවේදී ඒතනත්තාගේ ඒතනත්තාට ඇතන පරිදි සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරනවා. සතිපට්ඨාන සූත්‍රයේ සත්‍යයයි. අන්න ඒ ආදී කරුණින් පේනවා සතිපට්ඨානයට බෞද්ධයන් බොහොම ගරු කරනවා ඒ සතිපට්ඨාන සූත්‍රයට. ඒ සූත්‍රයට ගරු කිරීම වශයෙන් කළ යුතු තිබෙන්නේ හුදේ පාඩම් කරගෙන ඒ කටපාඩමින් කීම පමණක් නෙවෙයි කටපාඩමින් කීම සාත් කෙනෙකුට පිං සිදු වෙනවා සිදු වෙනවා ඒ වගේම තමාගේ හිත යම් යම් සතිපට්ඨානයක බලවත්ව ඇදී යන්නටද ඒ කටපාඩම්ෙන් කීම අධ්‍යයනා කිරීම හේතු වන්නටත් පුළුවන්. ඒ සතිපට්ඨානයේ කියන මෙය වැඩි යුතු සමාජයේ මේ ධාරත්‍රයෙන්ම කළ යුත්තක්. කළ යුත්තක්. ඒ බලයි තෙන්නේ ඒ ධාරත්‍රය පිළිබඳවම සිහිය පවත්වන්නට ඕන. ඒ නිසා තමයි අදිත්තන්තේ පටිච්චන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති ගතෝ සිතේ නිතින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුම්නී භාවේ සම්පජානකාරී හෝති එහෙම එනවනේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති දැන් බලන්න එතන ගතේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරීසෝ අභික්කන්ත කියන්නේ ඉදිරියට යනවා පටික්කන්ත කියන්නේ ආපසු වෙනවා එතකොට ඒ ඉදිරියට යාමයි ආපසු වීමයි කියලා දෙකක් හැටියට දැක්ුවා. මෙතන ක්‍රියාවක් මොකද්ද ක්‍රියාව? යාමනේ. යාම් ක්‍රියාව තිබෙන්නේ. එතකොට ඒ යන අවස්ථාවේදී තමා සම්පජාන කියන්නේ නුවණින් යුක්ත විය යුතුයි කියන එක. සම්පජානකාරී හෝති කියන්නේ නුවණින් යුතුව එය සිදු කරයි කියන. ඒකට මේ මොකද්ද මේ සිදුවන්නේ කියන එක සමාධියේ සිහි නුවණ කියන දෙකම යොදවා බලමිනුයි ඒක කරන්නේ. මේ පිනතුන් සක්මන් භාවනාවේ කියලා භාවනා කරන අය සක්මන් භාවනා කියලා භාවනාවක් කරනවා. ඒකට එතෙන්දී ඉරියව්ව ඒ ඉරියව්ව කෙරෙහි Tamange සිහිය පිහිටුවන්නේ. එතකොට සිහිය පිහිටුවීම පිහිටුවමින් ඒ ඉරියව්ව පවත්වන විට ඒ ඉරියව්ව සිදුවන ආකාරය ඒ ඒ ඒ ක්‍රියාව සිදුවන ආකාරය තමාට පෙනෙනවා පෙනෙනවා කොහාටද පෙනෙන්නේ තමාගේ නුවණැසට පෙනෙනවා නුවණැසට ඒ ඒ නුවණැසට මේ පිළිබඳ හරිය හැටි දෙනීම නිසා එක අවස්ථාවකදී ඒම නුවණ බොහොම දියුණු වුණු Tamanට වැටහෙනවා මේ යනරවි කියන එකක් තිබෙනවා මිසක එහෙම නැත්නම් මේ මේ විදිහට සිදුවන ක්‍රියාවක් මිසක යනරවි කියන කෙනෙක් නැtei යන කෙනෙක් නැති බව දකිනවා අනේ ඒ නුවණින් දකින්න. නමුත් සිහිය නැතුව ඒ නුවණ උපදවා ගන්නට බෑ. ඒ නිසායි අභික්ඛන්තේ ප්‍රතික්ඛන්ත. එතකොට අභි යාමේ කියන එක කායික ක්‍රියාවක්. කය පිළිබඳ වූ ක්‍රියාවක්. යන්නට බෑ කෙනෙකුට සිත නැත්නම්. සිත ඇති කයකුත් තිබෙන කෙනෙකු තමයි එහෙම යන්නේ. නමුත් ඒ ක්‍රියාව ගතකොත් ඒක කායික ක්‍රියාවක්. සිත නිසා සිදුවන කායික ක්‍රියාව. සිතයි කයයි දෙකම ඒකට සම්බන්ධයි. ద్వාර වශයෙන් ගන්න විට කාය ద్వාරය. එතකොට ඒ කාය ద్వාරික මේ ක්‍රියාවෙහි සිහිය පිහිටුවා ගැනීම. මයනිසයි කිව්වේ කය වචන සිත කියන තුන් දොරෙහිම මේ සිහිය ඇති කර ගන්නට ඕනේ කියලා. ඒ තුන් දොරින්ම සිදුවන ක්‍රියාවන්හි සිහිය පිහිටුවා ගන්න. ඊළඟට වචනය වචනය භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී. භාසිතේ කියන්නේ කතා කරන කල්හි. කතා කරන කල්හි ඒ තැනත්තා සිහියෙන් යුතුව නම් සිටින්නේ. ඒ කටින් වැරදි දෙයක් කියෙන්නේ නැහැ. කාටවත් අනර්ථකාරී දෙයක් කියෙන්නේ නැහැ. නපුරක් කියෙන්නේ නැහැ. බොරුවක් කියෙන්නේ නැහැ. හේලමක් කියෙන්නේ නැහැ. කරුස වචනයක් කියෙන්නේ නැහැ. හිස් වචනයක් කියෙන්නේ නැහැ. සිහිය තිබෙනවා නම් නමුත් ඒ කතා කරන අවස්ථාවේදී සිහිය නැතිනම් මේ සිහිය කියන එක තේරුම් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ලෝකයා අතර සිහියයි කියන එකත් මේ ධර්මයේ සිහියයි කියන එකත් එකමයි කියලා හිතන්නට එපා. දැන් ලෝක ව්‍යවහාර වශයෙන් කලකන විට අපි ඔක්කොම හැමතිස්සෙම සිහියෙන් යුතුව සිටින අය. එහෙම සිහිය නැතුව ගියොත් තමයි අංගොඩට මුලේරියාවට ඒ වගේ තැනකට යන්නට සිදුවන්නේ. ඒ සිහිය ගැන නෙවෙයි මේ කතාව. මෙතන සිහිය කියන්නේ එක් සෝභන ධර්මයක් කුසල ධර්මයක් සෝභන ධර්ම. ඒ සෝභන ධර්මෙහි ස්වභාවය කුමක්ද? වරදින් වළක්වාලීම හා යහපතෙහි යෙදවීම. වරදින් වළක්වා යහපතේ යොදවන. ඒ නිසා තමයි හැම කුසල් සිතකම මේ සිහිය තිබෙනවා. හැම කුසල් මේ පිනතුන් දැන් බණ අහන සිහිය තිබෙනවා. මා මේ බණ කියනවා සිහිය තිබෙනවා. අපි මල් පූජා කරන විට කුසල් සිතක් උපරවාගෙනේ ක්‍රියාව සිදු කරද්දී සිහිය තිබෙනවා. ඒ විදිහට හැම කුසල් සිතකම සිහිය තිබෙනවා. සිහිය නැත්නම් ඒක කුසලයක් වෙන්නට බෑ. නමුත් ලෝභ මූල සිත කියන අකුසල් සිතෙහි, ද්වේෂ මූල සිතෙහි කියන අකුසල් සිතෙහි, මෝහ මූල සිතෙහි කියන අකුසල් සිතෙහි සිහියයි කියන මේ ධර්මය නෑ, මේ ස්වභාවය නෑ. ඒ නිසා ඒ සිහියෙන් තොරස සිහියෙන් තොරස අනේ සිහියෙන් තොර අවස්ථාවවලදී පමණයි ඒ සිත් උපදින්නේ. ඒ සිත් උපදින්නේ සිහියෙන් යුතුව සිටියේදී ඒවා උපදින්නේ නැහැ. හොඳයි අපි මෙහෙම සැලකමු. යම් කිසි කෙනෙකුන් භාවනා කරමින් සිටියේදී ඒ තනත්තාට කවුරුන් පිළිබඳව හෝ පරණ ඇතිව තිබුණු තරහාවක් මතක් වෙනවා නම් ඒ වෙලේ ඔහුට සිහිය නැහැ. භාවනා කරමින් සිටියත් ඒ වෙලේ සිහිය නැහැ. සති සතිය නැහැ. ඒ වෙලේ සිහිය ඇති කර ගැනීම සඳහා තමයි ඒ මෙනෙහි කරන්නේ. තරහා පිටක් ඇති උනායි කියලා මෙනෙහි කරන්නේ ඒ සිහිය උපදවා ගැනීම සඳහා. එතකොට සිහිය ඇති වෙනවා. මානසිකාරයේ පැවැත්වීම නිසා, මෙනෙහි කිරීම නිසා සිහිය උපදිනවා. දැන් ඒ වගේ යම් කිසි වේලාවක දැන් භාවනා කරන මින් සිටියේදී තමා තුල කාමච්ඡන්දයක් ඇති වුණොත්, ව්‍යාපාදයක් ඇති වුණොත්, තීන මිද්‍යාවක් ඇති වුණොත්, විචිකිච්ඡාවක් ඇති වුණොත්, උද්ධච්ච කුක්කුච්චේ කියන මේ ස්වභාවය ඇති වුණොත්, ඒත් කියන්නේ ඒ ඇති වෙන වේලාවේදී තමන් සිහියෙන් යුතුව නැහැ. භාවනාවේ නෙවෙයි ඉන්නේ. සිතවත්ෙන් ගත්තාම භාවනාවේ නෙවෙයි. ඒ නිසා ඒක මෙනෙහි කරන්නට ඕනේ. එතකොට ඒකත් භාවනාවක් වෙනවා. ඒ කියන්නේ සිත භාවනාවක් නෙවෙයි. ඒ භාවනා මේ සිතෙන් තමයි ආරම්භ කරන්නේ. මෙන්න අකුසල් සිතක්, මේ ලෝභ සිතක්, මේ ද්වේෂ සිතක්, මේ කාමච්ඡන්දයක්, මේ ව්‍යාපාදයක් කියලා ඒ සිහිය ඇති කරගෙන මෙනෙහි කරන්නේ ඒ සිහිය නැති අවස්ථාවකදී උපදින ධර්මයක්. එනිසා මේ භාවනාවටම අයිති භාවනාමය කුසලයක් හැටියට ගන්නට නෙවෙයි මේ අකුසල් සිත් එහෙම තිබෙන්නේ. ඒ අකුසල් සිත භාවනාවෙන් පරිබාහිර එකක්. නමුත් ඒකද මෙනෙහි කළ යුතු එකක්. මොකද එහෙම ඒ සිත් මෙනෙහි කරලා මෙනෙහි කරනකොට ඒවා දුරු වී යනවා. නැවත නැවත නැවත ඉදීම නවතිනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති පංචපජාමා යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති පංචපජාමා යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති පංචපජාමා කියලා එහෙම දක්වන්නේ දේශනා කළේ ඔය කාරණේ සන්තං වා අධ්‍යත්තං කාමච්ඡන්දං තමා තුල කාමච්ඡන්දය ඇති කල්හි අත්තිනේ අධ්‍යත්තං කාමච්ඡන්දෝති පජානා කාමච්ඡන්දයක් ඇති බව දැනගන්නවා ඒ කාමච්ඡන්දයක් ඇති බව දැනගන්නේ නුවණින් පජානාති කියන්නේ ඒකයි නුවණින් දැනගන්නේ ඒ නුවණ උපදින්නේ සිහියෙන් යුතුව සිහියෙන් තොරව නෙවෙයි සිහියෙන් යුතුවයි ඒ නුවණ උපදින්නේ එතකොට තමා තුල කාමච්ඡන්දයක් ඇති වුණේ සිහිය නැති අවස්ථාවක. නමුත් ඒ කාමච්ඡන්දයක් ඇති බව දැනගන්නේ සිහිය උපදවාගෙන නුවණ ඒ සිහිය උපදවාගෙන නුවණින් ඇතිවුණු කාමච්ඡන්දය බලන විට ඒ කාමච්ඡන්දය දුරු වී යනවා ඒ කාමච්ඡන්දය දිගටම ඇති වෙගෙන යන්නේ නැහැ ඒ නැති වෙනවා එහෙම නැති වෙගිය කල්හි අසංතං වාජ්ජත්තං කාමච්ඡන්දං තමා තුලේ කාමච්ඡන්දය නැති බවද දැනගන්නවා අසත්තං වාජ්ජත්තං කාමච්ඡන්දං නත්ථිනේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානං යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති පංච පජානං නූපං කාමච්ඡන්දයක් යම් වේලාවක උපදී නම් ඒද දැනගන්න කොහොමද කාමච්ඡන්දය උපදින්නේ කාමච්ඡන්දය කියන්නේ ලෝභය කාම වස්තුවකට තියෙන ආශාව රූප වේදනා සංඥා මේ මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංචකාම වස්තු පිළිබඳ වූ ආශාව උපදිනවා. භාවනාවේ ඉන්න වේලාවකදී උවද එබඳු දෙයක් පිළිබඳව ආසාවක් ඇති වුණොත් කාමච්ඡන්දයක් ඇති වුණොත් ඒද මෙනෙහි කළ යුතුයි කාමච්ඡන්දයක් ඇති වූ බව. කොහොමද මේ නූපන් කාමච්ඡන්දයක් උපදින්නේ? කාමච්ඡන්දේ කියන එක ඇතිවන්නේ කාමනීය අරමුණක්. කියන්නේ කැමැති වන අරමුණක්, ලෝභනීය අරමුණක්, ලෝභයේ ඉපදීමට හේතු වන අරමුණක් ලැබීමක්. ඒ අවස්ථාවේදී අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීමක්. සුභ නිමිත්තංච අයෝනිසෝ මනසිකාරෝච කියලා දක්වන්නේ ඒ සුභයයි සැලකෙනු ලබන අරමුණක් අයෝනිසෝ මනසින්කාරයේ කියන නුනුවණින් සැලකීමක් මෙනෙහි කිරීමක් කියන මේ දෙක නිසා තමයි කාමච්ඡන්දය ඇතිවන්නේ. එතකොට එහෙම ඇති වුණු අවස්ථාවකදී ඒ කාමච්ඡන්දය ඇති වූ බව මෙනෙහි කොට සිටින කල්ලි ඒක දුරු වී යනවා. ඒ දුරු වී ගියාම ඒක නැති බව Taman දැනගන්න ඒක 아무තින් මෙනෙහි කළ නොකලත් Taman දන්නවා දැන් ඒ කාමච්ඡන්දේ නැtei කියලා. අන්න මේ විදිහට මොකද ඒ ඇති වුණු කාමච්ඡන්දය දැනගන්නේ දැනගත යුතුව වන්නේ ඒ ගැන දැනිය යුතු වන්නේ එහෙම නොබලා සිටියොත් නොබලා සිටියොත් තව දුරටත් ඒ කාමච්ඡන්දය තමාගේ සිතෙහි පළපදියම් වී දිගටම පවතින්නට පුළුවන් ඒ නිසා ඒක බලන්නතෝ හොරෙකු හොරෙකු බව දැනගත් කල්හි මේ මිනිසුන්ගෙන් ඈත් වෙනවා එතනට. හොරයි කියන එක්කෙනා හොරකම් කරන්නට ලෑස්ති වෙන්නේ ධාර්මික කමින්ම නෙවෙයි. බොහෝ තෙයින් කාහටවත් අසු නොවි Tamange ඒ හොරකම පමණක් කරගැනීමේ බලාපොරොත්තුවයි ඔහුට තිබෙන්නේ. කාගේවත් දෙයක් ගැනීම බලාපොරොත්තු. එහෙම බලාපොරොත්තු ඇති සොරෙකු වස්තු හිමියන් දැනගත්තොත් මොහු සොරෙකු බවයි. සොරකු බව දැනගත්තොත් ඔහු ගැන ටිකක් ඇස ගහගෙන බලාගෙනයි සිටින්නේ. ඔහුට නිදැවීම හැසිරෙන්නට ඉඩ කියන්නේ නැතුව ටිකක් විතරමින් සිටින්නේ. එහෙම දැනගත් කල්හි සොරා කරන්නේ මොකද්ද? තවත් වෙනත් පැත්තක් හොයාගෙන යනවා. වෙන පැත්තක් හොයාගෙන යනවා. ඒ නිසා තමයි ඔය බස් වලට එහෙම ඔය මහජන වාහන තිබෙනවනේ. ඒවා වලට නැග ගන්නා ඔය ගැට කපන්නම් මෙහෙම ඉස්සෙල්ලාම බලන්නේ නැග්ග හැටියෙම වටපිට බලනවා. ඒ වටපිට බලන්නේ එක එකක් තමයි Tamanගේ වැඩේ කරගන්නට සුදුසු මිනිස්සෙක්වත් බලනවා. කවුද සිහිය නැතුව නිකන් මේ මේ අහස මාලිගා ආදාද ජනයාට ඒ අයට බලා ගන්නට පුළුවන් අනිත් එක තමන් හොරෙකු බව දන්නා අඳුරන අය මෙහි ඉන්නවාද කියලා බලන්න. එහෙම ඉන්නවයි කියලා දැනගත්ත හැටිය බැල යනවා වෙන එක. අන්න ඒ වගේ මේ අකුසල ධර්ම අකුසල ධර්ම වශයෙන් තමන් දැනගන්නවා. ඒ කියන්නේ මේ ලෝභයක්, මේ ද්වේෂයක්, මේ මෝහයක්. ඒ ධර්මයේ ඇති වෙන ඇති වෙන අවස්ථාවලදී. එහෙම දැනගත හැකි වන්නේ සිහිය ඇති කරගත්ත කල්හි. එහෙම නැත්නම් සිහි නැතිවයි තමා සිටින්නේ. සිහිය නැති මොහොතකයි අර ලෝභාදී උපන්නේ. ඒ ලෝභාදියට ඕන තරම් විගයට පැවතගෙන යන්නට ඉඩකඩ සැලසෙනවා Taman සීයෙන් තොරව වාසය කිරීම නිසා. අනේ ඒ බැවිනි සිහිය ඊටාම අවශ්‍යයි කියන්නේ ගුණ ධර්ම දියුණුවට. ගුණ ධර්ම දියුණුවට බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ. මහණෙනි මේ තමයි එකම මාර්ගය. එකම මාර්ගය. ඒකායන අයම් වික්කවේ මග්ගු කුමකටද? කත්තානං විසුද්ධියා සත්වයන්ගේ විසුද්ධිය පිණිස. සත්වයන්ගේ විසුද්ධිය පිණිස කියන්නේ සත්වයන්ගේ අපිරිසුදු බවක් තිබෙනවා නම් ඒ අපිරිසුදු බව ඉන්නේ කුමකින්ද? ඔහු තුල හටගන්නා කෙලසුන්ගෙන්. සත්වයන් තුල හටගන්නා කෙලසුන්ගෙන් මේ අපිරිසුදුකම ඇතිවන්නේ. එනිසා විසුද්ධියයි කියන පිරිසුදුකම ලබන්නට නම් ඒ කෙලෙස් නැති කරන්නට ඕන දුරු කරන්නට එතකොට මේ සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස එකම මාර්ගය සතර සතිපට්ඨාන විසුද්ධිය. ඒ වගේම ශෝකය ඉක්මවීම පිණිස නැති කිරීම පිණිස දුක් දුම්නස් නැති කිරීම පිණිස ආර්ය මාර්ගයට පැමිණීම පිණිස ඥායස අධිගමයි. නිබ්බානස්ස සච්චික්‍රියාය නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිස. එතකොට අපි මේ සාසනයෙන් බලාපොරොත්තු වන යම් අර්ථයක් වේ නම් ඒ සියලුම අර්ථයන් සිදු කර ගැනීම සඳහා පිළිවෙන එකම මාර්ගය. ඒකායන මග් එකම මාර්ගය මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ සිහිය ගැන වදාළා. ඒ මත් නිසාද සිහිය ගැන වදාළේ ඒ විදිහට. සිහිය කියන්නේ තනිව උපදනා ධර්මයක් නෙවෙයි. සිහිය තනිව උපදනා ධර්මයක් නෙවෙයි. දැන් මේ පිනතුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනම කතා කරන විට කියවන විට දකින්නවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක අංගයක් තියෙයි කියන්නේ ඒ අංගය හා බැඳුණු තවත් අංග තිබෙනවා මොනවාද ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අටක් තිබෙනවානේ ඒ අතෙන් එකක් සිහිය අනිත් හත ඒ සියහා එකට යෙදෙන ඒවා දැන් සම්මා දිට්ඨිය කියන්නේ නුවණට, ප්‍රඥාවට, ඇතිසැටි දක්නා නුවණ, ඇතිසැටිය දක්නා නුවණ. ඒ ඇතිසැටිය දක්නා නුවණ සිහියෙන් තොරව හට ගන්නා එකක්ද? කවදාවත් අප ගන්න නෑ. සිහිය තිබෙන්නටම ඕනේ. සමහර විටක නුවණ නැතිව කෙනෙකුට සිහිය පමණක් තිබෙන්නට පුළුවන්. මේ කියන සිහිය නුවණ නැතිව තිබෙන්නට පුළුවන්. දැන් අප අභිධර්මයේදී ඉගෙන ගන්නවා කුසල් සිත් කාමාවචර කුසල් සිත් 8ක් තියෙනවා. ඒ කුසල් සිත් 8හි හතරක් ඥාන විප්‍රයුක්ත කියලා දක්වනවා. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සංඛාරික සිත සංඛාරික සිත උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සංඛාරික සිත සංඛාරික සිත. එහෙම දක්වනවා දෙක. හතර ඥාන විප්‍රයුක්ත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සිත. දෙකකුත් උපේක්ෂා සහගත ඥාන විපරිත්‍ය සිත් දෙක. එයින් කියවෙන්නේ නුවණ නැහැ ප්‍රඥාව නැති කුසල් සිත්. ප්‍රඥාව නොයෙදෙන කුසල් සිත් හතරක්. ඒ ප්‍රඥාව නොයෙදෙත්තත් ඒ කුසල් සිත් හතරෙහි සිහිය තිබෙනවා. සිහිය නැත්නම් ඒක කුසල් සිතක් වන්නේම නැහැ. ප්‍රඥාව නොමැතිකම කුසල් සිතක් වීමට බාධාවක් නොවේ. එතකොට ප්‍රඥාව නැති කුසල් සිද්ද තිබෙනවා. ඒ කුසල් සිතේ සිහිය තිබෙනවා. ප්‍රඥාව තිබෙන කුසල් සිත් 14ක් දක්වන ඥාන සම්පවිත්ත කියන. ඒ කුසල් සිත්වලත් සිහිය තිබෙනවා. මා කියේ සිහිය නැතිවනම් කුසල් සිතක් ඇති වෙන්නට බෑ. නමුත් ප්‍රඥාව නැති කුසල් සිතක් තිබෙන්නට පුළුවන් නැති විය හැකියි. එහෙම ප්‍රඥාව නැති කුසල් සිත් තිබෙනවා. නුවණ නැති කුසල්. එතකොට ඒ නුවණ නැති වුණත් කුසලය සිහියෙන් යුක්තයි. කුසලයේ සිහියෙන් යුක්තයි. ඒකෙන් තේරුම් ගත යුත්තේ කුමක්ද? සිහිය නැති වේලාවක තමා කෙනෙකු අකුසලයට වැටෙන්නේ. නුවණ නැති වේලාවකම කියන්නට බෑ. සිහිය නැති වේලාව. සිහියෙන් තොර වූ අවස්ථාවක තමයි කෙනෙක් අකුසලයට වැටෙන්නේ. ඒකට සිහිය යම් තාක්කල් පවතීද ඒ තාක්කල් අකුසලයට නොවැටී සිටිනවා ඒ තැනත්. යම් වේලාවක සිහිය නැතිව ගියේද ඒ වෙලේ හිතම ඉන්නේ අකුසලයක වැටිලා. ඉතින් ඒක පේනවනේ මේ සිහිය හා සම්බන්ධ වූ ඒ ආර්ය ස්ථානික මාර්ගෙහි අංග තුනක් හැටියට දක්වන සීලය පිළිබඳ අංග තුනක් තිබෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා සම්මා වාචා කියන්නේ සතර වාග් දුස්චරිතයෙන් වැළකීම. සම්මා කම්මන්ත කියන්නේ ත්‍රිවිධ කාය දුස්චරිතයෙන් වැළකීම. සම්මා ආජීවය කියන්නේ ජීවිතාව සඳහා කරන වැරදි ක්‍රියාවලින් වැළකීම. එතකොට මේ තුනෙන්ම වැළකීම ඒ කියන්නේ වාචසික වැරදි, කායික වැරදි, ඒ වගේම කායික වාචසික කියන මේ දෙබදෑරුම්ම වැරදි ජීවිතාව සඳහා කරන ඒවායින් වැළකීම සිදු වෙන්නේ කොයි අවස්ථාවේදීද? සිහිය තියෙන අවස්ථාවකදී. සිහිය නැති වෙලාවකදී ඒවාහි යෙදෙනවා එතන. ඒ වැරදි ක්‍රියාවල යෙදෙනවා. ඒකයි තේරුම් ගන්න. අනේ නිසා සිහිය බොහෝම වැදගත් ධර්ම. ඒ බව පේනවා අප්පමාද පදයට. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ 45 වර්ෂයක් මුළුල්ලෙහි වහන්සේ බුද්ධත්වයට පැමිණ වදාරා පළමු ධර්ම දේශනාව පැවැත්වුවේ අද වැඩි ඇතළ මත පුරපසළොස්වක් පොහෝ දිනේක. එදා සිට උන්වහන්සේගේ පිරිනිවන් පෑම තෙක් ඒ ඒ තැන්වලදී දේශනා කොට වදාළ ධර්මය අන්තිමේදී එකම අප්‍රමාද වර්ගයට ඇතුළත් කොට අප්‍රමාද කියන පදයට ඇතුළත් කොට දේශනා කොට වදාලා අවසාන බුද්ධ වචනේ හැටියට ඒකනේ උන්වහන්සේ වික්ෂුන් වහන්සේ අමතා ප්‍රකාශ කළේ අන්දදානි වික්කවේ ආමන්ත්‍රයාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත අප්පමාදේන සම්පාදේත කියන්නේ සිහියෙන් යුතුව අප්පමාදේ කියන්නේ සිහියට පමාදේ කියන්නේ සිහි නැති බව සිහි නැති බවට කියන්නේ පමාදේ එතකොට සතුන් මරීම පමාදයක් හොරකම් කිරීම පමාදයක් ඒ විදිහට සියලුම දුස්චරිතයන්හි යෙදීම පවාදේ. ඒක සිහිය නැතිකමින් සිදු කරන්නේ. ඒකෝර සිහිය තිබෙන එක්කෙනා සිහියෙන් යුක්ත අවස්ථාවේදී ඒ ප්‍රමාදයට වැටෙන්නේ නැහැ. ඒ වැරදි වලට වැටෙන්නේ නැහැ. සිහි නැති බවට වැටෙන්නේ නැහැ. අප්‍රමාදයෙන් සම්පාදේත සිහියෙන් යුතුව කටයුතු සම්පූර්ණ කරගන්නේ. සම්පාදනය කරන්නේ. ඉතින් ඒකමයි සතර සතිපට්ඨානයේදී තුන්වහන්සේ වදාරන්නේ. ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං සුද්ධියාති වස්තු. එතකොට මේ විසුද්ධිය පිණිස අන්තිමට වදාරන්නේ නිවන සාක්ෂාත් කිරීම පිණිස. අපි ඔක්කොම මේ මහන්සි ගන්නෙ ප්‍රාර්ථනා කරන්නේ, සීල් රකින්නේ, දන් දෙන්නේ, බණ අසන්නේ, ඔය ආදී හැම දෙයක්ම කරන්නේ අවසානයේදී මොනවාද අපි ප්‍රාර්ථනා කරන්නේ මේ සියල්ලම කොට උතුම් නිවන් සැප පිණිසයි මේ කරන්නේ. නිවන් සැප. ඉතින් මේ නිවන සාක්ෂාත් කිරීම පිණිසද නිබ්බාන පච්ච ක්‍රියාය යදිදං සත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානියෝය ඇති එකම මාර්ගය. එතකොට මේ සතර සතිපට්ඨානයන්ගේ වශයෙන් දැක්වෙන සිහිය පිළිබඳව තේරුම් ගන්නට ඕන කොහොමද